දිනක් උන්වහන්සේ උදෑසන පිඬුසිඟා වඩින්නට මහා මගට පිවිසුණා. තථාගතයන් වහන්සේ ගම් පියසට පිවිසෙන අතරතුරේ අචේල කස්සප කියන තාපසයා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. අචේල කස්සප කියලා කියන්නේ ඔහුගේ නම කස්සප. අචේල කස්සප කියලා කියන්නේ ඔහු පරිබ්‍රාජකයෙක් හැටියට එහෙම නැත්නම් තවුසෙක් හැටියට යම් නිකායකට ආගමකට අනුව වස්ත්‍ර නොහඳින නිකායකට වස්ත්‍ර නොපළඳින නිකායකට ඇතුළත් කෙනෙක් හැටියට තමයි ආජීවකයෙක් හැටියට තමයි ඔහු කටයුතු කළේ. එනිසා ඔහු හැඳින්වෙනවා ඔහුගේ නාමය කස්සප වස්ත්‍ර නොහඳින කෙනෙක් නිසා අචේල කස්සප කියන නමින් සඳහන් වෙන්නේ. මේ තනත්තා දුටුවා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය සඳහා මහමගට පිවිසිලා දුර තියාම වඩිනවා. දැකලා අචේල කස්සප බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණුණා. පැමිණිලා මහමග වඩින්නා වූ තථාගතයන් වහන්සේ සමීපයෙන් යමින් භාග්‍යවතුන් වහන්සේ සමග ආගිය තොරතුරු කතා බහ කරලා සතුටු සාමීචි කතාවක් ආරම්භ කළා. ඒ අසන දෙයට පිළිතුරු දෙමින් ආගිය තොරතුරු කතා කරමින් තථාගතයන් වහන්සේත් සුහදශීලීව මහා මග ඉදිරියට වැඩම කරනවා. මෙහෙම වඩිනකොට අචේල කස්ස පහනවා ස්වාමීනි තථාගතයන් වහන්සේට අවකාශ ඇතොත් මට පැනයක් ਵਿਚාරන්නට ඉඩ දෙනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කස්සප මේ ගමට පිවිසිලා පින්නපාතේ වඩින වෙලාව මේ වෙලාව දහම් දේශන වෙලාවක් පැන විමසන වෙලාවක් නෙමෙයි ඒ නිසා මේ ඊට සුදුසු අවස්ථාව නොවේ. ඊට පස්සේ දෙවනුවත් අචේල කස්සපහනවා ස්වාමීනි තථාගතයන් වහන්සේට අවකාශ දෙන්නට පුළුවන් නම් මට දහම් පැනයක් තියෙනවා විමසන්නට. ස්වාමීනි මට අවකාශ දෙන්නට පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා කස්සප මේ ගමට පිවිසිලා පිඬු සිඟා වඩින අවස්ථාව දහම් දේශන මොහොතක් නෙමෙයි. ඒ දහම් දෙසන්නට පැන විසඳන්නට මේ සුදුසු අවස්ථාව නොවේ කියලා බුදුරජාණන් වහන්සේ දෙවනුව ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වතාවටත් අචේල කස්සප ඇහුවා ස්වාමීනි තතහගතයන් වහන්සේට අවකාශ දෙන්නට පුළුවන් නම් මට දහම් ගැටලුවක් තියෙනවා විමසන්නට. තතහගතයන් වහන්සේ තුන්වෙනි වතාවටත් ප්‍රතික්ෂේප කළා කස්සප මේ පැන විසඳන දහම් දෙසන වෙලාවක් නෙවෙයි මේ පිඬු පිනිස හැසිරෙන වෙලාව. ඒ නිසා මේ වෙලාව ඒකට සුදුසු අවකාශය නොවේ කියලා තථාගතයන් වහන්සේ තුන්වෙනි වතාවටත් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ අචේල කස්සප කියනවා ස්වාමීනි මට දීර්ඝ ප්‍රශ්නයක් නෙමෙයි අහන්න තියෙන්නේ. බොහොම කෙටි ප්‍රශ්නයක් මට අහන්න තියෙන්නේ. ඉඩ දෙනවා නම් මං අහන්නම්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන හොඳයි මොකක්ද අහන්න තියෙන්නේ? ඒ තියෙන දේ එහෙනම් අහන්න කියලා. එතකොට තථාගතයන් වහන්සේ ඇයි මෙහෙම තුන් වතාවක්ම ප්‍රතික්ෂේප කරලා හතරවෙනි හතරවෙනි වතාවේ ඉඩ දුන්නේ? භාග්‍යවතුන් වහන්සේ දකිනවා මේ තනත්තාට ධම්ම අවබෝධ කරන්නටත් අවකාශය තියෙනවා. ඒ සඳහා වැඩුණු මනසක් තියෙනවා. සසරේ සඳහා හුරුවකුත් තියෙනවා. හැබැයි ඉල්ලන පළවෙනි වතාවෙම හා හොඳයි අහන්න කියලා ඉඩ දුන්නා නම් මේ දහම කෙරෙහි තරම් ගෞරවයක් ප්‍රසාදයක් ඔහුගේ මනස තුල ඇති වෙන්නේ තථාගතයන් වහන්සේ යමක් දේශනා කරනකොට ප්‍රකාශ කරනකොට සෑම අංශයකින්ම කරුණු විමසා බලලා තමයි කාරණේ දේශනා කරන්නේ. ඒ නිසානේ උන්වහන්සේ මනුලෝ පහළ වෙන්නට බුද්ධත්වයේ සඳහා කාලය, ద్వීපය, දේශය, කුලය, මව මේ හැම එකක්ම බලනවා. ඒ කුමක් නිසාද? තථාගතයන් වහන්සේගේ පැමිණීම බොහෝ සත්වයාට අර්ථය පිණිස වැඩ පිණිස පැවතිය යුතුයි. ඒ නිසා නිකම්ම පැමිණියාට කරුණු සිද්ධ වෙන්නේ නැහැ. බුදු දහම හැටියට අපි ඉගෙන ගන්නේ තථාගතයන් වහන්සේ සද්ධර්මය හැටියට මූලික වශයෙන් දේශනා කරන්නේ පටිච්ච සමුප්පන්න න්‍යායක්. ඒ කියන්නේ හැම දෙයක්ම හේතුන්ගෙන් තමයි සිද්ධ වෙන්නේ. එතකොට හැම දෙයක්ම හේතුන්ගෙන් නම් සිද්ධ වෙන්නේ යමක් පළ දරන්නට අදාළ හේතු තියෙන්නට ඕන. ඒ අදාළ හේතු නැතිනම් ඒක සිද්ධ කළයි කියලා උනන්දුණයි කියලා උත්සාහවත් උණයි කියලා උසස් ප්‍රතිඵලයක් ලැබෙන්නේ දැන් සමාජයේ බොහෝ දෙනා කරන කියන දේවල නිවැරදි ප්‍රතිඵල ගන්නට බැරි වෙලා තියෙන්නේ ඕනකම තියනවා හොඳ අදහස් තියනවා ඒ නිසා දේවල් ක්‍රියාත්මක කරනවා හැබැයි ඒ දේ ප්‍රතිඵලදායක වෙන්නට ඵල ගන්නවන්නට අවශ්‍ය සාධක අවශ්‍ය තරම් ගොනු කරගන්නට ඔවුන් තුල දැනුම අවබෝධය නැහැ ඒ අදාළ සාධක සම්පාදනය වෙලා නැතිනම් කාරණය අදාළ විදිහට ඵල දරන්නේ තථාගතයන් වහන්සේ ලෝක ධර්මතාවයේ පිළිබඳ විචක්ෂණ නිසා උන්වහන්සේ සියල්ල ਸਰවාකාරයෙන් අවබෝධ කළ නිසා උන්වහන්සේ දකිනවා යමක් සිදු වෙන්නට සුදුසු කාරණා මොනවද ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාටත් ඒවා වෙනස් වෙනවා පුද්ගලයාගේ ප්‍රඥාවේ ප්‍රමාණයට, සද්ධාවේ ප්‍රමාණයට, ගෞරවයේ ප්‍රමාණයට, විශ්වාසයේ ප්‍රමාණයට, සසර පුහුණු කරලා තියෙන ප්‍රමාණයට මේ හැම කාරණයක් මතම පුද්ගලයාගෙන් පුද්ගලයාටත් මේ සාධක උස්පහත් වෙනවා. එනිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ යමක් යමෙකුට දේශනා කරනකොට ඉන්ද්‍රිය පරෝපරියත්තතා ඥානය ආසයානුසය ඥානය මෙබඳු තථාගතයන් වහන්සේටම ආවේනික වූ බුද්ධ ඥානයන් තුලින් පුද්ගල මනස විනිවිද දකිමින් තමයි කරුණු දේශනා කරන්නේ. ආසය අනුසය ඥානයයි කියලා කියන්නේ ආසය අනුසය. ඒ තැනත්තාගේ මනසේ කෙබඳු මනෝභාවයන්ද පවතින්නේ. කෙබඳු ක්ලේශ ධර්මයන්ද ශේෂ වෙලා පවතින්නේ. මොන හැඟීමකින්ද මොහු කටයුතු කරන්න කියලා තථාගතයන් වහන්සේ නුවණින් දකිනවා. ඒක ශ්‍රාවකයන්ට සාධාරණ නොවන තථාගතයන් වහන්සේට පමණක්ම ආවේනික වූ අසාධාරණ ඥානයක් හැටියටයි දැක්වෙන්නේ. අසාධාරණ කියන්නේ අන් අයට සාධාරණ නැහැ. බුදු කෙනෙක් තුල පමණයි ඒ ඥානය ඒ ආකාරයෙන් පවතින්නේ. ඒ නිසා බුදු කෙනෙකුට පමණයි පුද්ගල సంతානය හරියටම විනිවිද දැකලා අවශ්‍ය විදිහට ධම් දේශනා කරන්නට පුළුවන් වෙයි. ඊළඟට ඉන්ද්‍රිය පරෝ පරයත්තතා ඥානය කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කොතෙක් වැඩිලා තියද කොතෙක් ඌනව පවතිනවාද? ඒවා වඩවන්නට කෙසේ කරුණු ගොනු කළ යුතුද? ඉන්ද්‍රිය කියලා කියන්නේ කය හිත් ඉන්ද්‍රිය තියෙනවා, ඇස කන නාස දිව ශරීරය ආදී වශයෙන් මනස හිත් ඉන්ද්‍රිය තියෙනවා, සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. වට ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ අවශේෂ මනෝභාවයන් එක් දිශාවකට යොමු කරන්නට මෙහෙවන්නට සමත් නිසා ඒ ප්‍රධාන මනෝභාවයන් හඳුන්වනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. දැන් ඇස කන නාසය ආදියටත් ඉන්ද්‍රිය කියලා කියන්නේ අපේ කය හසුරුවන්නේ ඒව මත. එහෙන් පෙනෙන ආකාරය, කනෙන් ඇහෙන ආකාරය, කයට ස්පර්ශ වෙන ආකාරය මතනේ අපේ පංචස්කන්ධය හසුරුවන්නේ. ඒ නිසා ඒවටත් කියනවා ඉන්ද්‍රිය කියලා. ඒ අනුව හැසිරෙන නිසා. එතකොට මනස හසුරුවන්නා වූ නිවන කෙරෙහි මනස යොමු කරන්නා වූ ප්‍රධාන ධර්මතාව වෙනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඒ නිසා ඒ මනෝභාවයන් කොතෙක් වැඩිලා තියනවද කොතෙක් අඩුපාඩු සහිතද ඒව අවදි කරන්න කුමක් කළ යුතුද මේවා තථාගතයන් වහන්සේ නුවණින් හරියටම දකිනවා ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දකිනවා මේ අචේල කස්සප යම් සද්ධාවකින් ගෞරවයකින් තමයි විමසන්නේ හැබැයි ඔහු තවම අන්‍ය ආගමිකයෙක් ඔහු මේ බුදුදහම පිළිබඳව ප්‍රසාදයටපත් වුණු විශ්වාසයටපත් වුණු කෙනෙක් නෙමෙයි ඒ නිසා ඔහුට මේ ධර්මය ගැන වඩාත් ගෞරව සම්ප්‍රයුක්ත භාවයක් ඇති වුණොත් තමයි මේ කියන දේ හරියටම මනසෙන් ග්‍රහණය කරන්නේ. ඒ නිසා අහනකොටම මේක කිව්වොත් බොහොම සැහැල්ලුවෙන් තමයි ගන්න. ඒක ඔහුගේ ධර්මාවබෝධයට බාධාවක් වෙනවා. ඔහුට මේ ධම ප්‍රත්‍යක්ෂ කරන්නට ය බාධාවක් වෙනවා. ඒ නිසා මේතනත්තාට ධම වටහන්නට සුදුසුම ක්‍රමය අවදි කර දෙන්නට තමයි භාග්‍යවතුන් වහන්සේ තුන් වතාවක්ම ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරන්න කරන්න නැවත නැවත වඩා ගෞරවයෙන් වඩා ඕනෑකමින් මේ තනත්තා ඉල්ලා හිටිනවා. ඒ ඕනෑකමින් ඉල්ලා හිටින්න හිටින්න එපමණ ගැඹුරින් මනස අවදි වෙනවා. වඩාත්ම මේ කාරණේ අහගන්නට මනසේ අවදිමත් බවක් සිහි කල්පනාවක් ඔහු තුල මතුවෙනවා. එතකොට මේ විදිහට උපක්‍රමශීලීව තථාගතයන් වහන්සේ අචේල කස්සපගේ මනස අවදි කරලා සද්ධාව ගෞරවය මතු කරලා හතරවෙනි වතාවේ නැවතත් විමසනකොට ආ එහෙමනම් ඔබට අහන්න තියෙන දේ අහන්න කියලා ඉඩ සලසලා දුන්නා. එතකොට අචේල කස්සප අහනවා ස්වාමීනි මේ දුක Taman විසින් කරන ලද්දක්ද? ඒ කියන්නේ මේ දුක හදාගන්නේ Tamanමද? සත්වෝ දුක් විඳිනවා කියලා කියන්නේ Tamanම හදාගෙනද විඳින්නේ? මේ දුකට වගකිව යුත්තා තමන්මද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සයන් කතං දුක්ඛං ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ දුක තමන් විසින් කරන ලද්දක්ද තමාගේම නිර්මාණයක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එසේ නොකිව යුතුය එසේ නොකිව යුතුය ඊළඟට කාශ්‍යප අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙමනම් මේ දුක වෙන කෙනෙක් විසින්ද හදන්නේ? මේ දුක නිර්මාණය කරන්නේ වෙන කවුරුවක් විසින්ද? පරංකතන් දුක්ඛං මේ දුක අනුන් විසින් කරන ලද්දක්ද? අපි දුක් විඳින්නේ අනුන් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එසේ නොකිව යුතුය. ඊට පස්සේ අචේල කස්ස පහනවා එහෙමනම් ස්වාමීනි දුක තමන් විසින් කරන ලද්දක් සහ අනුන් විසින් කරන ලද්දක්ද? ඒ කියන්නේ මේ දුක සමහර වෙලාවට තමන්ම හදාගන්නවා සමහර වෙලාවට අනුන් විසින් දුක ඇති කරනවා. එහෙමද මේක සිද්ධ වෙන්නේ. මේ දෙක මිශ්‍රවද වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එසේ නොකිව යුතුය. ඊළඟට අචේල කස්ස පහනවා ස්වාමීනි එහෙමනම් දුක තමන් විසින් කරන ලද්දකුත් නෙමෙයිද දුක අනුන් විසින් පමුණුවන්නකුත් නෙමෙයිද ඒ දෙවිදිහෙම නෙමෙයිද දුක ඇති වෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරනවා එසේ නොකිව යුතුයි. දැන් අචේල කස්සප අහන්න තියෙන හැම පැත්තෙම මේ ප්‍රශ්නේ ඇහුවා. මේ දුක තමන් විසින්ද හදාගන්නේ තමන්ගේම නිර්මාණයක්ද තමන්ගේ දුබලකම නිසාද දුක හටගන්නේ බුදුහාරෝ දේශනා කරන එහෙම කියන්න එපා. ඒක වැරදි. එතකොට අහනවා එහෙනම් අනුන් නිසාද මේ දුක ඇති වෙන්නේ අනුන්ද මේ දුක ඇති කරන්නේ? එහෙමත් නොකිය යුතුයි. එහෙම කියන්නත් එපා. එහෙනම් තමනුයි අනුනුයි දෙගොල්ලමද? නෑ එහෙම කියන්නත් එපා. එහෙනම් තමන්ගෙනුත් නෙමෙයි අනුන්ගෙනුත් නෙමෙයිද බුදුහාමුදුරෝ දේශනා කරනවා. එහෙම කියන්නත් එපා. ඊට පස්සේ අචේල කස්ස පහනවා ස්වාමීනි ඒ කියන්නේ දුක කියලා එකක් නැද්ද? ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරනවා එහෙම කියන්නත් එපා. දුක නැත්තේ නෑ දුක තියෙනවා. ඊට පස්සේ අචේල කස්ස පහනවා එහෙනම් ඔබ වහන්සේ දුක ගැන දන්නේ නැද්ද? දැන් මේ කොයි විදිහෙන්ද දැන් ඔය ක්‍රම හතරනේ තියෙන්නේ යමක් නිර්මාණය වෙන්න. එක්ක තමන් විසින් එක්ක අනුන් විසින් එක්ක ওই දෙකම විසින් එක්ක ඒ දෙකම බලපාන්න නැතුව මේ විදිහට චතුස්කෝටික ප්‍රශ්න මේක හඳුන්වනවා චතුස්කෝටික හතර පැත්තෙන්ම වට කරලා මේ ප්‍රශ්නය ඇහුවා. එතකොට තථාගතයන් වහන්සේ ඔක්කොටම පිළිතුරු දෙනවා එහෙම කියන්න එපා. එහෙම කිව්වොත් වැරදි. එතකොට දැන් අචේල කස්සපහන එහෙනම් දැන් දුක නැද්ද? නැත් දුක නෑ කියන්නට බෑ. දුක තියෙනවා. එතකොට දුකක් තියෙනවා නම් මේ ක්‍රම හතරෙන් එකම විදිහකටවත් හටගන්නේ නැහැ කියලා කියනවා නම් එහෙනම් බුදුහාමුදුරන්ට මේක තේරිලා නැද්ද? උන්වහන්සේ එහෙනම් මේක වටහා ගන්න නැතුවවද? ඒ නිසා අචේල කස්ස පහනවා එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දුක අවබෝධ කරලා නැද්ද? දුක හඳුනාගෙන දුක දැනගෙන නැද්ද? එහෙම කියන්නත් එපා. ඒකත් නිවැරදි නෑ. තථාගතයන් වහන්සේ දුක නොදැක්කාය, දුක අවබෝධ නොකළාය කියා නොකිව යුතුයි තථාගතයන් වහන්සේ දුක අවබෝධ කළා තථාගතයන් වහන්සේ දුක මනවින් දැකගත්තා ඊට පස්සේ අචේල කස්සප දැන් වික්ෂිප්ත භාවයටපත් වෙනවා එයි තථාගතයන් වහන්සේ දුක දන්නොයි කියනවා දුක දැක්කයි කියනවා තථාගතයන් වහන්සේ දුක පනවනොයි කියනවා හැබැයි දුක මොකක් නිසා හටගන්නවද කිව්වහම උන්වහන්සේ දේශනා කරනවා එහෙම කියන්නත් එපා. එහෙම කියන්නත් එපා. ඒකත් වැරදි. මේකත් වැරදි. ඔය විදිහට උන්වහන්සේ දේශනා කළා. දැන් කාරණේ මොකක්ද කියලා අචේල කස්සපට निराවුල්ව වටහා ගන්නට බෑ. ඊට පස්සේ අචේල කස්සප අහනවා ස්වාමීනි මට අනුකම්පා කරලා එමනම් මට කියන්න කොහොමද දුක හටගන්නේ කියලා. ඒක තමන් විසින් කරන දෙයක්ුත් නෙමෙයි නං. අනුන් විසින් ඇති කරන්නකුත් නෙවෙයි නං. එතකොට තමන් සහ අනුන් විසින් කියන දෙපාර්ශ්වයෙන්ම ඇති කරන්නකුත් නොවේ නං. ඒ හේතු දෙකම බලපාන බල නොපාන්නේ නොවේයි නම් මේ සතර ක්‍රමයටම නොවේයි නම් සිද්ධ වෙන්නේ කොහොමද මේ දුක හටගන්නේ ඔබ වහන්සේ දුක කියන එක දන්නවා නම් දුක කියන එක පනවනවා නම් කෙබඳු සාධකයක් මතද මේ දුක ගැන ඔබ වහන්සේ දේශනා කරන්නේ එතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒතේතේ කස්සප උභෝවන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. කස්සප තථාගතයන් වහන්සේ ඔය අන්ත දෙකටම නොපැමිණ මධ්‍යම මාර්ගයක් අනුගමනය කරමිනුයි මේ ධහම පැහැදිලි කරන්නේ. මොකද්ද අන්ත දෙක? තථාගතයන් වහන්සේ දේශනා කරනවා සයන් කතන් දුක්ඛන් දුක තමන් විසින් කරන ලද්දක් කියලා කිව්වොත් මොකද වෙන්නේ? සෝ කරෝති සෝ පටි සංවේදේති. ඔහුම කරනවා ඔහුම විඳිනවා. කියන දෘෂ්ටියට යම්කිසි කෙනෙක් පැමුණුනොත් ඒ තැනත්තා හිතා ගන්නවා ආ එහෙනම් ඒ කරපු කෙනාම තමයි විඳින්නේ. පෙර භවයේ පව්කම් කළේ යම්කිසි කෙනෙක් අද විඳින්නෙත් ඔහුමයි. පෙර භවයේ පින්කම් කළේ යම් කෙනෙක් අද විඳින්නෙත් ඔහුමයි. එහෙනම් මේ එදා හිටිය කෙනාමයි අද ඉන්නෙත්. එහෙනම් වෙන කෙනෙක් නෙමෙයි. එහෙනම් ආත්මය සදාකාලිකයි. පෙර හිටපු මිනිස්යාම පෙර හිටපු සත්වයාම අදත් ඉන්නවා නම් කර්ම කරපු තැනත්තාම විඳිනවා නම් එහෙනම් කිසිම වෙනසක් නැහැ මේ භවෙන් භවයේ සැරිසරන්නා වූ කර්ම කරන සහ විඳින අවින්නාසී සත්‍යයක් ලෝකයේ තුල පවතිනවා කියන ආත්ම දෘෂ්ටියට පැමිණෙනවා සාස්වත දෘෂ්ටියට පැමිණෙනවා එනිසා කස්සප සයන් කතන් දුක්ඛං දුක තමන් විසින් කරන ලද්දක්ය සෝ කරෝති සෝ පටිසංවේදේති ඔහුම තමයි කරගත්තේ ඔහුම තමයි විඳින්නේ කියලා මෙසේ නොකිය යුතුයි එබඳු දෘෂ්ටියකට යම්කිසි කෙනෙක් පැමිණෙනවා නම් ඒ තැනත්තා සාස්වත දෘෂ්ටිය තුලින් අගතිගාමී වෙනවා ආත්මය සදාකාලිකයි කියන වැරදි මතයකට ඒ තැනත්තා ලැබෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරංකතං දුක්ඛං අනුන් විසින් කරලා තියෙන්නේ අපි තමයි විඳින්නේ. එතකොට උන්වහන්සේ දක්වනවා අඤ්ඤෝ කරෝති අඤ්ඤෝ පටිසංවේදේති. වෙන කෙනෙක් තමයි කළේ වෙන කෙනෙක් තමයි විඳින්නේ. පෙර භවයේ කර්ම රැස් කළේ වෙන කෙනෙක්. දැන් මේ විඳින්නේ තවත් කෙනෙක්. පව්කම් කළේ වෙන කවුරුවක් විඳවන්නේ වෙන කවුරුවක්. පින්කම් කළේ කවුරුවත් ඒක විපාක විඳින්නේ තව කවුරුවක්. මෙහෙම කිව්වොත් එහෙම ඒ තනත්තා ලොකු වැරදි දෘෂ්ටියකට එළඹෙනවා. ඇයි පරං කතන්දු කමේ අනුම් කරපුවා තමයි අපි විඳින්නේ. අහවල් දෙයකටද මේ අනුම් කරපුවායි අපි විඳින්නේ. අනුම් අය කරපු දේවල් අපි විඳවන්නේ. එහෙමනම් ඒ තනත්තා උච්ඡේද දෘෂ්ටියට පැමිණෙනවා මේ යම් කිසි කෙනෙක් කවර කර්මයක් කළත් ප්‍රශ්නයක් නැහැ ඊළඟ භවයේදී විඳින්නේ තමන් නෙමෙයි වෙන කෙනෙක් නෙ විඳින්නේ ඒ නිසා පව්කම් කළත් කමක් නැහැ පින්කම් කළත් කමක් නැහැ ඉතින් පින්කම් කරන එක අමාරුයිනේ ඒ නිසා අමාරුවෙන් පින්කම් කර කර දඟලන්න ඕනේ මොකක් හරි කරලා ජීවත් වෙන එකයි අවශ්‍ය වෙන්නේ මොකද ඊළඟ භවයේ විඳින්නේ තමන් නෙමෙයිනේ කියන උච්ඡේද දෘෂ්ටියට පැමිණෙනවා මේ දෘෂ්ටිය ගත්ත ඇතම් ශ්‍රමණ බ්‍රාහමණයින් තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ හිම ඔවුන් ප්‍රකාශ කළේ ඍණං කත්වා ග්‍රතම් පිවේ ණය වෙලා හරි කාලා ජීවත් වෙන්න. ඇයි ඊළඟ භවයේ ආය විඳවන්නට තමන් ඇත්තේ නැහැ. ඒ නිසා හොඳ කළාද නරක කළාද කියන එක ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද ඊළඟ භවයේ තමන් නැති නිසා. එනම් මේ ආත්ම භාවයේ කෙලවර වෙනකොට මේ ජීවිතය මේ කය අහෝසි වෙනකොට පුද්ගලයාගේ ආත්මය ස්තනින් අහෝසි වෙනවා එතනින් පස්සේ තවත් ඔහු ජීවමාන නැහැ. ඒ නිසා මොන කර්මය කරගත්තත් කමක් නැහැ. විඳවන්නේ වෙන කෙනෙක්නේ. අපට ඇති ප්‍රශ්නයක් නැහැනේ. මේ දෘෂ්ටියට යම් කිසි කෙනෙක් පැමුණුනොත් ඒ තැනත්තා උච්ඡේද දෘෂ්ටිය අරගෙන ඒ තැනත්තා විනාශ වෙනවා. ඒ නිසා අඤ්ඤෝ කරෝති අඤ්ඤෝ පටිසංවේදේති වෙන කෙනෙක් තමයි කර්ම කරන්නේ වෙන කෙනෙක් තමයි විඳින්නේ කිව්වොත් ඒක වැරදි. ඒ නිසා පරං කතං දුක්ඛං කියන එක සුදුසු ප්‍රශ්නයක් නෙමෙයි සුදුසු කාරණයක් නෙමෙයි. එහෙම කියන්න එපා. ඒක සුදුසු නෑ. ඒක එක්තරා අන්තයක්. තමන් විසින්ම දුක ඇති කරගෙන තමන්ම කර්ම කරලා තමන්ම විඳිනවා කිව්වොත් සාස්වත දෘෂ්ටියට වැටෙනවා ආත්මය සදාකාලිකයි කියන නිගමනයට පැමිණෙනවා ඒකත් නුසුදුසු අන්තයක් ඒ නිසා මේ දෙවිධයටම සිද්ධ වෙනවා කිව්වොත් ඔය අන්ත දෙකම මිශ්‍රව අරගෙන ඒක විදිහකටවත් සිද්ධ වෙන්නේ නැහැ කියලා කිව්වොත් අදිච්ච සමුප්පන්නවාදය. ඒ කියන්නේ අභූතව අහේතුකව අහම්බෙන් දේවල් සිද්ධ වෙනවා කියන වැරදි මතයට පැමිණෙනවා. ඇයි හේතුවක් නැතුව සිද්ධ වෙන්නේ. Taman කරන්නේත් නැහැ, අනුන් කරන්නේත් නැහැ, මොකවත් නැහැ. අහේතුකව අප්‍රත්‍යකව තමයි දේවල් සිද්ධ වෙන්නේ. ආ එහෙනම් ඉතින් අපි වෙහෙසෙන්න දෙයක් නැහැ, මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔය ලැබෙන හැටියට පිළිගන්න. සිද්ධ වෙන හැටියට බාර ගන්නවා. කියන මේ වැරදි දෘෂ්ටියට යම් කිසි කෙනෙක් පැමිණෙනවා. ඒ නිසා කස්සප තථාගතයන් වහන්සේ ඒතේතේ උභවන්තේ අනුපගම්ම මේ අන්ත දෙකටම නොපැමිණ. මොකද්ද අන්ත දෙක? උච්ඡේද දෘෂ්ටියට සහ සාස්වත දෘෂ්ටියට. සත්‍ය සදාකාලිකයි, ආත්මය සදාකාලිකයි. ඒ නිසා කර්ම කරන තැනැත්තාම නැවත නැවත විඳිනවා කියන මේ සාස්වත දෘෂ්ටියට තථාගතයන් වහන්සේ පැමිණෙන්නේ නැහැ. තමන් නෙමෙයි කරන්නේ වෙන කෙනෙක් කරපුවා අනුන් තමයි විඳින්නේ කියන මේ උච්ඡේද දෘෂ්ටියට තථාගතයන් වහන්සේ පැමිණෙන්නේ නැහැ. මේ අන්ත දෙකටම නොපැමිණ මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. මධ්‍යම වූ ක්‍රමයක්, මධ්‍යම වූ මාර්ගයක්, මධ්‍යම වූ ප්‍රතිපදාවක් තුලින් තථාගතයන් වහන්සේ මේ දහම් මඟ විවරණය කරනවා. දුක කියන එක තථාගතයන් වහන්සේ පනවන්නේ තමන් කරගත්තු එකක් හැටියටවත් අනුන් කරගත්තු එකක් හැටියටවත් නෙමෙයි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ දෙයක් හැටියට. අන්න ඒ බඳු මධ්‍යම මාර්ගයේ කිනොයි තථාගතයන් වහන්සේ මේ ධම්මග විවරණය කරන්නේ. කොහොමද අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානා යන ක්‍රමයට. එතකොට අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා සංස්කාර නිසා විඥානය හට ගන්නවා විඥානය නිසා නාම රූප නාම රූප නිසා සලායතන සලායතන නිසා ස්පර්ශය ස්පර්ශය නිසා වේදනාව වේදනාව නිසා තෘෂ්ණාව තෘෂ්ණාව නිසා උපාදානය උපාදානයෙන් භවය භවයෙන් ජාතිය ජාතිය හතගත්තට පස්සේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ සියලු දුක් රැස එතෙන් පටන් ඒ තැනත්තාට විඳින්නට සිද්ධ දැන් මේ කුමක් නිසාද මේ මේ හේතු ප්‍රත්‍යංගෙනුයි මෙතනට පැමිණෙන්නේ පුද්ගලයා. ඒක තමන් කරගත්තාය කියලා ආත්මීය වශයෙන් ගන්නට පුළුවන් කමක් නැහැ. වෙන කවුරුවක් කළා කියලා අනුන්ගේ ඇඟේ ගහන්නට පුළුවන් කමක් නැහැ. අදාළ හේතු තියෙනවා නම් අදාළ ඵලය භුක්ති විඳින්නට වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා හේතු භංගා නිරුජ්ජති. හේතුන් අභාවයටපත් වුනොත් ඒවා අභාවයට යනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හොත්. ඔන්න ඔහොම තමයි දුක හටගන්නේ. හැබැයි යම් කිසි කෙනෙක් අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධෝ නිරෝධා සංඛාර නිරෝධෝ මේ අවිද්‍යාව යම්කිසි කෙනෙක් නිර්වශේෂ වශයෙන් ප්‍රහාණය කළොත් ඒ තනත්තාගේ සංස්කාර නිරුද්ධ වෙනවා. සංකාර නිරුද්ධ වෙනකොට විඥානය නිරුද්ධ වෙනවා. විඥාණයෙන් නාම රූප, නාම රූපයෙන් සලආයතන මෙහෙම මෙහෙම බුදුරජාණන් වහන්සේ හේතු ප්‍රත්‍ය වශයෙන් දේශනා කරලා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. මෙන්න මෙහෙම සකල දුක්ඛ ස්කන්ධයම නිරුද්ධ වෙනවා. මෙන්න මේ බඳු මධ්‍යම වූ මාර්ගයක් හේතු ප්‍රත්‍ය වශයෙන් තථාගතයන් වහන්සේ පනවනවා එය තමන් විසින් කළා කියලා දේශනා කරන්නේ නැහැ එය අනුන් විසින් කළාය කියලා දේශනා කරන්නේ ඒ උභය අන්තයට නොපැමිණ තථාගතයන් වහන්සේ පටිච්ච සමුප්පන්න වූ මධ්‍යම ක්‍රමයකින් මේ දුක පිළිබඳව දේශනා කරනවා කියලා අචේල කස්සපට පැහැදිලි කළා දැන් සාමාන්‍ය ජීවිතයේ අපි අත්දකින කාරණයක් සමග මුසු කරලා ගත්තොත් අපිත් බොහෝ විට ওই අන්ත දෙකට පැමිණෙනවා. ඒ නිසා තමයි අපිට දුක වටහන්නට බැරි වෙන්නේ. අපේ ජීවිතයේ අප්‍රමාණ දුක්ඛම් කටළු හටගන්නෝ අපි ඒවට ඔය අන්ත දෙකට දාලා තමයි අපි හිතන්නේ. ඒ කොහොමද අපි හිතමු Tamanට යම්කිසි වේදනාවක් ඇති වෙනකොට අනේ නිකන් මම මේ දුක් විඳිනවානේ මම හිත නරක කරගෙනනේ මම හිත නරක කරගෙන දුක් විඳිනවනේ කියලා ඒක තමන් විසින් කරගත්තු දෙයක් කියලා තමන් කල්පනා කරනවා. ඒ දුක මම විසින් තමයි ඇති කළේ. මේ ප්‍රශ්නේ මම විසින් තමයි ඇති කළේ. මට තරහ යනවනේ හාමුදුරනේ හරියට. මට හරියට කේන්ති යනවා. මට නම් අසාධාරණේ පෙන්වන්නම බෑ. ඒතර දැන් මොකද්ද මේ? දැන් මේ මම තමයි කෝප වෙන්නේ. මට අසාධාරණේ පේන්න බෑ. මගේ මනස කුපිත වෙනවා. මම මෙන්න මේ වගේ කෙනෙක්. එතකොට ඒ ද්වේෂය, ආවේගය, දුක, දුම්නස තමන්ට ආරෝපණය කරගෙන ඒක මමායනෙන් ග්‍රහණය කරනවා. එතකොට දැන් මේ තරහ ගන්න මම තමයි. එතකොට තරහ නැති කළොත් මම ඉවරයි. එහෙනම් මිනිස්සු තරහ නැති කරන්න ලෑස්ති නැහැ. ඇයි? මම නැති වෙන නිසා. මම පවත්න්නට අපි කැමතිනේ. ඒ කැමති නිසානේ පවත්වාගෙන යන්නේ. මම කියන ආත්ම දෘෂ්ටියත් එක්කලා මේ ලෝකයේ පුද්ගලයන් අතර මම තව කෙනෙක්. හැටියට පෙනී හිටින්නට Taman වටා යම්කිසි පෞරුෂයක් ගොඩනගන්නට අනන්‍යතාවයක් ගොඩනගන්නට හැම සත්වයකටම ඕන වෙනවා. මේ නාම රූප ධර්මයන් මේ විශ්වයේ පොදු සංස්කාර ධර්මයන් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා මූල ධාතු හයකින් මුළු විශ්වයම නිර්මාණය වෙලා තියෙනවා. ඔය අතර මේ අපේ පංචස්කන්ධය තුල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥානයත් අර අතර තවත් කොටසක් පමණයි. නමුත් මේ සමස්ත සංස්කාර ධර්මයන් අතර එක්තරා කොටසක් අපි වෙන් කරගෙන මේ තමයි මම අනිත් අයට වඩා මෙයා වෙනස් අනිත් අයට වඩා මම හොඳයි. අනිත් අයට වඩා මම උසස්. අන්න එහෙම මේ සමස්ත සංස්කාර ධර්මයන් අතර මේ අපි වෙන් කරගන්නා වූ සංස්කාර පුඤ්ජය වෙනම ආකාරයකින් කැපී පෙනෙන්නට, මතුවී පෙන්වන්නට අපට ඕන වෙනවා. අන්න එයා තමයි මම කියන්නේ කියලා අපි හිතාගන්න. දැන් එතකොට තරහ ගන්නෙ කවුද? මම. මම තරහ ගන්නවා නම් තරහ නැති කළොත් අන්න මමයි කඩා වැටෙන්නේ. ඒ නිසා මිනිස්සුන්ට වැටහෙනවා තරහ ගන්න එක හොඳ නෑ කියලා. හැබැයි තරහ පාලනය කරන්න ලෑස්ති නෑ. ඇයි? පාලනය කළොත් මම නැති වෙනවනේ. එතකොට මගේ පෞරුෂයට මොකද එතකොට හැමදාම ඒ ද්වේෂය, ඒ ආවේගය මමත්වෙන් පෝෂණය කරනවා, ආලේප කරනවා, හැඩ ගන්නනවා, වැඩ ගන්නනවා. අර තදබල විදිහට පීඩාකාරී වෙනකොට අපි ඒක පොඩ්ඩක් යටපත් කරගන්න උත්සාහ කරනවා. විඳවන්නම බැරි වෙනකොට. හැබැයි මිනිස්සුම කියනවා ඉතින් එහෙම තනදි තරහ ගන්න නැතුව කොහොමද හැමදෙන්නේ වැඩ කරන්නේ? මේ මිනිස්සුත් එක්ක කොහොමද වැඩ කරන්නේ? අපි නිකන් ඔළුව පාත් කරලා එහෙම හිටියොත් නිකන් ඔළුවට අත හොදන්න දෙනවනේ මිනිස්සු. එතකොට ගෝණිය නැතුව කරේ නගින්න දෙනවනේ මිනිස්සු. එහෙම කොහොමද සමාජයේ ජීවත් වෙන්නේ? ඒ නිසා තරහ නොගෙන කෝප නොවි මේ සමාජයේ ජීවත් වෙන්න බෑ. එතකොට දැන් අපි එක් අවස්ථාවකදී පිළිගන්නවා තරහ ගන්න එක හොඳ නැහැ කියලා තවත් අවස්ථාවකදී පිළිගන්නවා අපිම අනුමත කරනවා නෑ තරහ ගන්න නැතුව ජීවත් වෙන්න බෑ එහෙම හිතන්න දැන් මේ කියන කාරණේ යම්කිසි සත්‍යයකුත් තියෙනවා පෙන්නතුන නමුත් අල්ලගෙන ඉන්න තැන වැරදි ඒ කියන්නේ <clears throat> සමාජයේ නිවටයින් හැටියට ජීවත් වෙන්න කියන එක නෙමෙයි මේ ධම්මග තුල කියන්නේ මම කියලා කෙනෙක් නැහැ. ඒ නිසා ඉතින් ඔය කොයි එකත් එකයි, ඒකත් එකයි, මේකත් එකයි කියලා උදාසීන වෙලා නිවට භාවයෙන් ඇහැ කන පියාගෙන ඉන්න එක නෙමෙයි. අවශ්‍යතාවය මත යමක් කළ යුතුයි. දැන් තථාගතයන් වහන්සේත් අන් අයට ධම්මග කියා දෙන්න කොච්චර දේ කරනවද? උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ධම් දේශනා කරන්න නැතුව නිහඬව හිටියා. සහම්පති මහා බ්‍රහ්මයා විදිහින් ආරාධනා කළා. ආරාධනා කළාට පස්සේ තමයි දහම් දෙසන්න පටන් ඇයි මේ? Tamanට ගෞරවයක් අත්පත් කරගන්නද? නෑ. ඒ ගරුත්වය දහමට ලැබුණ නැත්නම් අන්න මේක පිළිගන්නේ නෑ. දැන් මේ අචේල කස්සපට බුදුහාමුදුරුව අහපු ගමන්ම මේ ටික කියා දුන්නා නම් ඔහු ඒක තරම් ගෞරවණීය ආකාරයෙන් ගන්නෙ නෑ. එහෙනම් අනේකා තුල යහපත් හැඟීමක් ජනිත කරන්නට අනේකාට යහපතක් කරන්නට ආත්මාර්ථය පරාර්ථය ගොඩනගන්නට යම් යම් සාධක ගොඩනගිය යුතුයි. ඒක අවශ්‍යයි. නිවට වෙලා උදාසීන වෙලා අනිත් අය කරන කියන සියල්ලටම අපි අවනත වෙලා යට වෙලා ජීවත් වෙන්නට ඕන කියන එක නෙමෙයි. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ කෝප වෙන්නට සුදුසුයි කියන එක නෙමෙයි. එහෙනම් අපේ මනස රැක ගන්නට ඕන කෝපෙන්. හැබැයි තැනට සුදුසු හැටියට වැඩ කරන්න පුළුවන් වෙනවා. දරුවාගේ වරද දැකලා දඬුවම් කරන්නට පුළුවන් වෙන්නට ඕන. ශිෂ්‍යයාගේ වරදට බැනවදින්නට දඬුවම් කරන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි Taman කුපිත නොවේ. මේ දෙකම කරන්නට නම් අපට පුළුවන් වෙන්නට ඕන ද්වේෂය කියන්නේ මම නොවේ. ද්වේෂය කියන්නේ මගේ දෙයක් නෙවෙයි. මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් द्वේෂය හටගන්නවා එහි ප්‍රතිඵලය මේකයි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා හේතු වෙනස් කළොත් මේක වෙනස් කරන්න පුළුවන් ඒකෙන් අහිමි වෙන දෙයක් නැහැ ඒකෙන් යහපතක් වෙනවා මිසක් කියන මේ යථාර්ථය දකින්නට නම් කෝපය මමත්වයෙන් නොගෙන මගේ කියලා නොගෙන ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා දෙයක් හැටියට දකින්නට පුළුවන් වෙනවා එහෙම දුටුවොත් විතරයි පුද්ගලයාට කෝපය පාලනය කරන්නට පුළුවන් ඊළඟට තව සමහරු අනිත් පැත්තෙන් ගන්නවා. මේ අපිට කේන්තියන්නේ ඉතින් මට නම් තරහ නොගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ අනිත් අයනේ මාව කෝප කරන්නේ. ඒගොල්ලෝනේ අපිව අවුස්සන්නේ. දැන් මොකද කරන්නේ? පරංකතං දුක්ඛං. අනිත් අය තමයි මාව අවුස්සන්නේ. අනිත් අය තමයි මේ අරුමුදය ඇති කරන්නේ. මගේ මනස විනාශ කරන්නේ අනිත් අය තමයි. දැන් අර මුලින් කියපු අවස්ථාවේ ඒ පුද්ගලයා ගන්න මම තමයි මේක කරන්නේ. මම තමයි තරහ ගන්නෙ. තරහ කියන එක මගේ තමයි. ඒ නිසා තරහ තියෙන්න ඕන. ඒකෙන් තමයි මාව රැකෙන්නේ. ඒ තැනත්තාට ද්වේෂය දුරු කරන්නට බෑ. පරංකතං දුක්ඛං අනුන් විසින් තමයි මගේ මේ මනස කුලප්පු කරන්නේ අනිත් අය තමයි මට නිදහස ඉන්න දෙන්නේ නැත්තේ එහෙම කියලා ගත්තාම හැම තිස්සෙම ප්‍රශ්නේ අනුන්ගේ ඇඟ පිටට දාලා තමන් අත පිහදාගෙන නිකන් ඉන්නවා කවමදාකවත් ඒ ප්‍රශ්නේ निराකරණය කරන්න ඒ තැනත්තා සිතන්නේ නැහැ. කල්පනා කරන්නේ. ඒ තැනත්තාට කවදාවත් ඒන් නිදහස් වෙන්නට බෑ. එතකොට අපි ගොඩක් දෙනා ජීවිතයේ අත්දැකීම් තුල ඔය අන්ත දෙකේ තමයි ජීවත් වෙන්නේ. එක්ක මම තමයි කලේ කියලා ඒකේ ගෞරවය ප්‍රසාදය Taman නතු කරගන්නට උත්සාහ කරනවා ආත්මීය වශයෙන් මම ආයනෙන් ඒකේ අයිතිකරුවා වෙන්නට හදනවා. අන්න එතකොට සයන්කතන් දුක්ඛං. මේ ඔක්කොම මම තමයි කළේ. කෙරුම්කාරයා මම තමයි. අන්න එතකොට Tamanගේ පෞරුෂයට ඒක එකතු කරගන්න උත්සාහ කරනවා. එහෙම වෙනකොට අපි හැබෑව දකින්නේ පරංකතන් දුක්ඛං අනේ මම නම් නෙමේ කළේ. මට නම් දොස් කියන්න එපා මේ අනිත් අය කරපු දේවල් නිසා තමයි මෙහෙම වුනේ. එහෙම දකිනකොට අපිට මේ ප්‍රශ්نين කවදාවත් නිදහස් වෙන්න බෑ. අපි හිතමු අද මේ මව්පියන් මේ පින්කම කරන්නේ තමන්ගේ ආදරණීය පුතණුවන්ගේ ජන්මදිනේ ඒ දරුවා මීට වසර කිහිපයකට ඉහතදී මිය පරලෝ යන්නට යෙදුණා. එතකොට ඒ දරුවා මියගිය අවස්ථාවේ මේ මව්පියන් කොහොමවත් බලාපොරොත්තු නොවුණු මොහොතක ඒ දරුවාගේ මරණය සිද්ධ වුණා. එතකොට හත් දවසේ තුන් මාසේ ආදී ධර්ම දේශනාවටත් අපි සම්බන්ධ වෙච්ච නිසා අපි දන්නවා මේ මව්පියන් මොනතරම් කම්පණයකින් හිටියද එතකොට එදත් මම කියා දුන්නේ මේ කම්පණය ඇති කරන්නේ කවුරුන් විසින්ද අපට හිතෙනවා අනේ මගේ මනස ලාමකයි ඒ නිසා මට දුක ඇති වෙනවා මේක නම් මට පාලනය කරගන්නට බෑ එහෙම හිතනකොට මොකද්ද වෙන්නේ සයන් කතන් දුක්ඛන් දැන් මම තමයි මේ දුක නිර්මාණය කරගන්නේ මගේ හිත හයිය නෑ මගේ හිත දුර්වලයි මට නම් බෑ මේක නවත්තා ගන්න එහෙම වෙන්න වෙන්න පුද්ගලයා හැඟීම් වලට වහල් වෙනවා එහෙම වෙන්න වෙන්න පුද්ගලයාට කවදාවත් ආත්ම ශක්තියක් ඇතුව නැගිටින්නට බෑ එහෙම වෙන්න වෙන්න පුද්ගලයාට කවමදාකවත් දුක තුනී කරන්නට බෑ. ඇයි? ඔහු හිතන්නේම අනේ මගේ මනස දුර්වලයි, මගේ දරුවා, මගේ මට නැති වුණා. ඒ නිසා මට නම් මේක කවදාවත් වාව ගන්න බෑ. මට නම් මේක කවදාවත් අමතක කරන්න බෑ. මට නම් මේ දුකෙන් කවදාවත් නිදහස් වෙන්නට බෑ. දැන් ඒක මගේ කරගෙන ඒ ප්‍රශ්නය. දරුවා මිය ගියා ඒක ඇත්ත. ඒකෙන් දුකක් හටගත්තා ඒකත් ඇත්ත. මේ දෙකම හේතු ප්‍රත්‍යයන්ගෙන් සිදු වුණු දේවල්. නමුත් ඒක මම ආයනෙන් ගත්තාම Taman තමයි ඒක කරගත්තේ. අනේ මම්මයි මේක කරගත්තේ. මේ දරුවෝ හදන්න ගිය නිසා තමයි මේ ප්‍රශ්නේ උනේ. මේ හිත දුර්වල නිසා තමයි මේ ප්‍රශ්නේ උනේ. මෙහෙම හිතන්නට ගියොත් ඒ තනත්තාට කවදාවත් එහි හේතු ප්‍රත්‍ය දකින්නට පුළුවන් වෙන්නේ නැහැ එහෙම නැත්නම් පරංකතන් දුක්ඛං. අනේ දරුවා මැරුණු නිසා තමයි මට මේ දුක හිතෙන්නේ. දැන් ඉතින් මොනවා කරන්නද මැරුණානේ. ඒ නිසා මට නම් මේ දුකෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ දරුවා මැරිච්ච නිසා තමයි මට මේ ප්‍රශ්නේ. මම මේ හැමදාම අඬන්නේ දරුවා මැරිච්ච නිසා. මේ මුලාවටපත් වුනොත් පරංකතන් දුක්ඛං. දැන් අනුන් අනුන්ගේ සිදුවීම මත තමයි මම මේ දුක් විඳින්නේ. කවදාවත් ඒ දුකෙන් නිදහස් වෙන්නට බෑ. දැන් අපි හැම කෙනෙක්ම ඔය අන්ත දෙකට පැමිණෙනවා. ඕනම කාරණයක් අරගෙන බැලුවොත් අපි දැන් ධහම දන්නවාය කියලා හිතාගෙන හිටියා වුණත් අපි මේ ධහම යම් යම් ප්‍රමාණයකින් ප්‍රගුණ කළා වුණත් දෛනික ජීවිතයේ ඇතිවෙන බොහෝ ගැටලු වලදී අපි ඔය අන්ත දෙකෙන් එකක් භජනය කරන්නට පෙළඹෙනවා. එක්කෝ මම තමයි මේක කරගත්තේ මගේම දෝෂය කියලා හිතනවා එක්කෝ අනුන් විසින් තමයි මේක කළේ මම නම් වැරදිකාරයෙක් නේ මට නම් කරන්න දෙයක් නැහැ මං නම් දන්නේත් නැහැ ඉතින් එහෙම වුණාට මම මොනවා කරන්නද කියලා වගකීම සම්පූර්ණයෙන් අනුන් මත පටවනවා මේ දෙපැත්තෙන්ම අපි අන්ධ වෙනවා මේ දෙපැත්තෙන්ම අපි මුලා වෙනවා මේ දෙපැත්තෙන්ම අපි අන්තගාමී වෙනවා ලෝකේ ලෝකයේ හැටියට දකින්නට දහම දහම හැටියට දකින්නට ඒ බාධාවක් වෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ එහෙම නෙමෙයි ඒක මම කරපු දෙයක්ුත් නෙමෙයි ඒක අනුන් කරපු දෙයක්ුත් නෙමෙයි මම කියලා කෙනෙකුත් නෑ අනුන් කියලා කෙනෙකුත් නෑ ආත්මීය වශයෙන් ගත හැකි කිසිවක් මේ සංස්කාර ධර්මයන් තුල නැහැ හැම සංස්කාර ධර්මයක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න. දුක හටගන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන්. ඒක දරුවා විසින් ඇති කරන ලද්දක් නෙමෙයි. ඒක මව විසින් ඇති කරගත්තා වූ දෙයක් නෙමෙයි. අදාළ හේතු ප්‍රත්‍ය තියෙනවා නම් ශෝකය දුක හටගන්නවා. එහෙමනම් මේ හේතු ප්‍රත්‍ය මොනවාද? ඒ හේතු ප්‍රත්‍ය හරියට හඳුනා ගන්නට පුළුවන් නම් අපිට දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්. හැබැයි අපට පුළුවන් වෙන්නට ඕනේ හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද කියලා වෙන් කරගන්න. අපි ගොඩාක් වෙලාවට හේතුවයි ප්‍රත්‍යයයි පටලවා ගන්න. කෝප වුනේ මොකක් නිසාද කියලා අහපුවාම අහවලා බැන්න නිසානේ අහවලා ගැහුව නිසානේ අසවලා මේ වරද කරපු නිසානේ දැන් අපි දකින්නේ අනුන් මතේ කාරණේ පටවලා දකින්නේ ඇයි ප්‍රත්‍යයි හේතුවයි පටලවාගෙන පිනතුන් බොහෝ අවස්ථාවල ධර්ම දේශනාවලදී අහලා ඇති මේ ලෝකේ හැම දෙයක්ම හැම සංස්කාරයක්ම හේතු ප්‍රත්‍ය කියන දෙකෙන් තමයි හටගන්නේ. හේතුව එකක් ප්‍රත්‍ය එකක්. හේතුව කියන්නේ කුමක්ද? තමන් තුළින් නිර්මාණය වෙන ප්‍රධාන සාධකය. ප්‍රත්‍ය කියලා කියන්නේ ඊට පරිබාහිරින් උදව් වෙන්නා වූ කාර්ය. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ දරුවා මිය ගියේ මොකක් නිසාද කියලා ඇහුවොත් මේ මව්පියෝ කියයි මොකක් නිසාද මිය ගියේ දිය ගිල්ලලල මිය ගියේ. එහෙම නැත්නම් අසනීප වෙලා අය මිය ගියේ. මෙහෙම මෙහෙම මොකක් හරි කාරණයක් කියනවා. එතකොට දැන් ඔය අපි කතා කරන්නේ ප්‍රත්‍ය ගැන. හැබැයි හේතුව ඒක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මිය යන්නේ ලෙඩ වෙච්ච නිසාවත්, දියේ ගිලිච්ච නිසාවත්, සියදි විනසා ගන්න නිසාවත්, අනුන් විසින් නසන නිසාවත්, අසනීප වෙන නිසාවත්, වයස්ගත වෙන නිසාවත් නෙමෙයි හැම කෙනෙක්ම මරණයටපත් වෙන්නේ උපදින නිසායි. එහෙනම් මරණේ හැබැයි හේතුව මොකක්ද? උත්පත්තිය. ප්‍රත්‍ය මොකක්ද? ආසන්න වශයෙන් බලපාපු කාරණේ දියේ ගිලිච්ච එක හරි සියදි විනාසාගත්තු එක හරි ලෙඩ වෙච්ච එක හරි වයස්ගත වෙච්ච එක හරි අන්න ඒක තමයි ප්‍රත්‍ය ඒකෙන් තමයි මරණයට ආසන්න කාරණේ පැමුණුනේ හැබැයි මරණය නැමැති ප්‍රධාන කාරණේ සිද්ධ වීමේ ප්‍රධාන හේතුව මොකක්ද? ජාතිය, උත්පත්තිය. කෙනෙක් ඉපදුනොත් ඒ තැනත්තා මැරෙනවාමයි. එමනම් මරණය කියන එකේ ප්‍රධාන හේතුව වෙන්නේ මූලය වෙන්නේ උපතයි. උපත තියෙන තාක්කල් උපත නැමැති ප්‍රධාන හේතුව තියෙන තාක්කල් ප්‍රත්‍ය වෙනස් කළාය කියලා පුද්ගලයෙක් මරණයෙන් ගලවා ගන්නට බෑ පිනතුනේ. ප්‍රත්‍ය හැටියට අපි දකින සියල්ලම අපි හිතමු වෙනස් කළා කියලා. අනේ දරුවා මිය ගිය අසනීප වෙච්ච නිසා යම් කිසි කෙනෙක් අසනීප නොවි රැක ගන්නවා. එතකොට මිනිස්සෙක් අජරාමර වෙයිද? එහෙම වෙන්නේ නෑ. කිසිම අසනීපයක් නොහැදුනත් ඒ පුද්ගලයා ආයු කාලය අවසන් වෙනකොට අභාවයට යනවා. දැන් දිව්‍ය ලෝකේ වගේ ලෙඩ රෝග නැහැනේ. දෙවියන් වයසට යන්නේ නැහැ, ලෙඩ හැදෙන්නේ නැහැ. නමුත් දෙවියන් අජරාමරද? නැහැ. નિયમિત ආයු කාලය වෙනකොට දෙවියන් දෙව්ලොවෙන් චුත වෙනවා. එවනම් අසනීප වෙන්නේ නැහැය, වයස්ගත වෙන්නේ නැහැය, තව කෙනෙක් විසින් මරන්නට බැරිය, සියදිවි නසාගත්තේ නැතය, දියේ ගිලුණු නැතය. මේ කවර සාධක බැහැර කළත් පුද්ගලයා අජරාමර වෙන්නේ නැහැ. ඇයි එහෙම සඳහන් කරන්නේ දෙවියන් සම්බන්ධව බ්‍රහ්මයන් සම්බන්ධව කල්පනා කරලා බලනකොට ඒ දෙවියන් බ්‍රහ්මයන් සම්බන්ධව අනුන් විසින් ඝාතනය කරන්නටත් බෑ අනුන්ට යටපත් කරන්නටත් බෑ සියදිවි නසා ගන්නෙත් නෑ වයසට යන්නෙත් නෑ දියේ ගිලෙන්නෙත් නෑ ඒ වගේම ලෙඩ රෝග වැළඳෙන්නෙත් නෑ එහෙමනම් දෙවියන් බඹුන් අජරාමරද නෑ එයා අජරාමර වෙන්නේ නැහැ එයා යම් දිනක අභාවයට යනවා ඇයි ඒ ප්‍රධාන හේතුව තියෙන නිසා. ප්‍රත්‍ය ඒ ආකාරයෙන් ලැබුණත් නැතත් හේතුව තියෙනවා නම් අනිවාර්යෙන් ඵලය ලැබෙනවා. ඒකට මොකක් හෝ ප්‍රත්‍යක් ආසන්න වශයෙන් බලපවත්වනවා. ඒක අසවල් එකයි කියලා අපිට කියන්නට පුළුවන් කමක් දැන් අපි කෙනෙකුගේ මරණය නිසා හඬා වැළපෙන්නේ දුකටපත් වෙන්නේ. ඇයි? අර ප්‍රත්‍ය පිළිබඳව හිත හිතා. අනේ එහෙම නොවුනා නම් බේර ගන්න තිබුණා. මෙහෙම නොවුනා නම් බේර ගන්න තිබුණා. අපි ඒවලේ මෙහෙම ක්‍රියාත්මක වුණා නම් බේර ගන්න තිබුණා. අපරාධය අපිට එහෙම කරන්න බැරි වුණා. දැන් මේ ඔක්කොම කල්පනා කරන්නේ මොනවා ගැනද? ප්‍රත්‍ය වෙනස් කිරීමමයි. ප්‍රත්‍ය සියල්ලක්ම වෙනස් කළත් හේතුව ජනිත වෙලා තියෙනවා නම් පුද්ගලයාගේ දුක නැති කරන්නට බැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් යම්තාක් ජාතිය තියෙනවා නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියල්ලක්ම හට ගන්නවා. එහෙමනම් ඒවා නැති කරන්න ඕන නම් මොකද්ද කරන්න නැත්තේ? මේක අනුන් විසින් කරපු දෙයක්ුත් නෙමෙයි, තමන් විසින් කරපු දෙයක්ුත් නෙමෙයි. මේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස සියල්ලම නිර්මාණය වෙන්නේ කුමක් නිසාද? ජාතිය නිසා. ජාතියට හේතුව උනේ මොකක්ද? භවය. භවයට හේතු උනේ මොකක්ද? උපාදානය. උපාදානයට හේතු උනේ මොකක්ද? තෘෂ්ණාව. තෘෂ්ණාවට හේතුනේ මොකක්ද? ස්පර්ශය. ස්පර්ශයට හේතුුනේ මොකක්ද? සලායතන. ඇයි සලායතන හටගත්තේ? ආයතන හටගත්තේ මොකක් නිසාද? මේ නාම රූප ධර්ම නිසා නාම රූප ධර්ම හටගත්තේ මොකක් නිසාද විඥානය නිසා විඥානය හටගත්තේ ඇයි සංස්කාර නිසා සංස්කාර නිර්මාණය කළේ කවුරුන් කුමක් නිසාද කුමක් විසින්ද අවිද්‍යාව විසින් එය තමා විසින් කළ දෙයක්වත් අනුන් විසින් කළ දෙයක්වත් නොවේ අවිද්‍යාව නැමැති ප්‍රත්‍ය විසින් මේ කුසල කුසල කර්මයන් ජනිත කළා. ඒ කුසල කුසල කර්මයන් විසින් විඥානයේ ජනිත කළා. විඥානයේ විසින් නාම රූප නාම රූපයෙන් සලායතන සලායතනයේ නිසා ඉන්ද්‍රිය තියන තාක් ස්පර්ශය විඳිනවා. ස්පර්ශය විඳිනවා නම් වේදනාව දැනෙනවා. ස්පර්ශය දැනෙද්දි වේදනාව නොගෙන ඉන්න බෑ. රහත් උනත් වේදනාව දැනෙනවා. ඒ වේදනාව දැනෙනකොට තෘෂ්ණාව හට ගන්නවා. අන්න එතන හැබැයි අපට කඩන්න පුළුවන් තැන. රහතන් වහන්සේටත් වේදනාව දැනෙනවා අපටත් වේදනාව දැනෙනවා. ඇයි රහතන් වහන්සේටත් ඉන්ද්‍රිය තියෙනවා, සලායතන තියෙනවා, අපටත් සලායතන තියෙනවා. රහතන් වහන්සේත් සලායතන වලින් ස්පර්ශය ගන්නවත් අපිත් ස්පර්ශය ගන්නවා. ඒ නිසා රහතන් වහන්සේටත් අපටත් වේදනාව හට ගන්නවා. හැබැයි අපි අතර වෙනසක් තියෙනවා. මේ පටිච්ච සමුප්පාද න්‍යාය තුල අපට මේ ගමන වලකාලන්නට තියෙන සම්දිස්ථානයක් තමයි මේ සලායතන තියෙන නිසා වේදනාව හටගත්තට ස්පර්ශය නිසා වේදනාව හටගත්තට වේදනාව නිසා තෘෂ්ණාව හටගන්නේ නැතුව උපාදාන කරගන්නේ නැතිව අපිට ප්‍රඥාවෙන් විදර්ශනා නුවණින් දැක ගන්නට පුළුවන් නම් එතන ඛණ්ඩණය කරන්න පුළුවන් නම් අවිද්‍යාව දුරු කරන්නට පුළුවන් නම් අන්න එතනින් මේක ආපහු කරකවන්නට පුළුවන්. අවිජ්ජායත්වේ වාසේස විරාග නිරෝධ. ඇයි අපි තෘෂ්ණාවෙන් උපාදාන කරගන්නේ? අනවබෝධය නිසා, අවිද්‍යාව නිසා. ඒවැ ලොකු වටිනාකමක් අපි දකිනවා. ඒක හොඳ නැහැයි කියලා ලොකු අගයක් අපි ආරෝපණය කරනවා. ඒක හොඳයි කියලා ලොකු අගයක් ආරෝපණය කරනවා. හොඳයි කියන්නේ හෝ නරකයි කියන්නේ හෝ ඇගීමක්. ඇයි මේ සංස්කාර ධර්මයන් ඇති වෙලා නැති වෙලා යන નિસරු සංස්කාර ධර්මයන්ට මෙපමණ ලොකු ඇගීමක් ඇයි අපි දෙන්නේ? අවිද්‍යාව නිසා. මරණය කියලා කියන්නේ යම්කිසි හේතු ප්‍රත්‍යයෙන් සිදුණු යම්කිසි සිද්ධියක්. මේ සිදුවීමට ලොකු වගයක් දෙන්නේ ඇයි අපි අවිද්‍යාව නිසා. මේ විදිහට සංස්කාර ධර්මයන්ට ලොකු අගයක් දෙනකොට ඒක තෘෂ්ණාවෙන් උපාදාන කරගන්නවා. ඇයි අගයක් දෙන්නේ? අවිද්‍යාව නිසා. එහෙනම් අවබෝධයෙන් ප්‍රඥාව අවදි කරගෙන සිහි කල්පනාව අවදි කරගෙන නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා හේතුඵල වශයෙන් දකින්නට පුළුවන් නම් පුද්ගලයා මේ සංස්කාර ධර්මයන්ට ලොකු අගයක් නොදී ඉන්නවා. ඒ අවබෝධයෙන් සංස්කාර ධර්මයන් નિසරුයි කියලා දැකගත්තාම ඒවා තෘෂ්ණාවෙන් උපාදාන කරන්නේ උපාදානය නැති වෙනකොට භවය නැහැ. භවය නැත්තම් ජාතිය නැහැ. ජාතිය නැත්තම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සියල්ලක්ම අහෝසි වෙනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. තථාගතයන් වහන්සේ දේශනා කරනවා කස්සප මෙන්න මේ විදිහටයි දුක කෙලවර කරන්නේ. මෙහෙමයි දුක හටගන්නේ මෙහෙමයි දුක කෙලවර කරන්නේ. එය තමන් විසින් කරන ලද්දක් නොවේ. එය අනුන් විසින් කරන ලද්දක් නොවේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා දෙයක් හේතුව එකක් ප්‍රත්‍ය එකක්. මේ මනවින් නුවණින් වටහාගෙන ඒ සංස්කාර ධර්මයන්ගේ નિસරු බව තේරුම් ගත්තොත් අවිද්‍යාව දුරු කළොත් ප්‍රඥාව අවදි කළොත් මේ નિસරු ධර්ම පරම්පරාව එතනින් අහෝසි කරන්නට පුළුවන්. මේ දේශනාව කළාට පස්සේ අචේල කස්සප ඉල්ලා හිටිනවා ස්වාමීනි ඔබ වහන්සේ මනවින් දහම් දෙසුවා මට මනවින් වැටහුණා අඳුරේ ඉන්න කෙනෙකුට පහනක් දැල්ලුවා වගේ මුණින් හරවපු දෙයක් උඩට හැරෙව්වා වගේ මනවින් මම දැකගත්තා ස්වාමීනි මට පැවිදි වෙන්නට අවසර දෙන්න. තථාගතයන් වහන්සේ දේශනා කරනවා කස්සප මේ මේ බුද්ධ ශාසනය තුල අන්‍ය තීර්ථකෙක් වෙනත් ආගමක හිටපු කෙනෙක් මහාන වෙනවා නම් මාස 4ක් අනිවාර්යෙන් පිරිවෙස් පුරන්න ඕන. ඒ කියන්නේ පුහුණු වෙන්නට ඕනේ. ඊට පස්සේ තමයි මහානකම දෙන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ පුද්ගලයින්ගේ වෙනස දකිනවා. ඒ නිසා ඔබට පැවිදි වෙන්නට උපසම්පදා වෙන්නට අවසර තියෙනවා. ඒ කියන්නේ දැන් තථාගතයන් වහන්සේ දකිනවා මොහුට එහෙම එකක් අවශ්‍ය නැහැ. මොකද ඊට වඩා ඉදිරියට ගිහින් මොහු ඉන්නේ. නමුත් අචේල කස්සප කියනවා ස්වාමීනි මාස හතරක් නෙමෙයි මම ඕනම් අවුරුදු හතරක් හරි පුහුණු වෙන්නම්. මට තථාගතයන් වහන්සේ ළඟ පැවිද්ද දෙන්න. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අනුමත කරන අචේල කස්සප පැවිදි කරන්න. උන්වහන්සේ පැවිදි වෙනවා උපසම්පදා වෙනවා මේ පටිච්ච සමුප්පන්න ධම් න්‍යාය මනවින් ප්‍රත්‍යවේක්ෂා කරමින් දුක හටගන්නේ කොහොමද දුක නැති කරන්නේ කොහොමද කියන අවබෝධය ඇතිව බවුන් වඩනවා නොබෝ කලකින්ම අවිද්‍යාව දුරු කරලා මේ සියලු දුක් රැස අහෝසි කරලා උතුම් වූ අරහත් මාර්ගඥානෙ සාක්ෂාත් කරනවා මෙසේ අචේල කස්සප මහරහතන් වහන්සේ නමක් බවට පසු කාලයක පැමිණෙනවා රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වෙනවා මෙන්න මේ විදිහට තමයි මේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ ආහාර වර්ගයේ අචේල කස්සප සූත්‍රය සඳහන් වෙන්නේ තථාගතයන් වහන්සේ මේ දුක හට ගන්නා ක්‍රමයක් දුක නැති කරන ක්‍රමයක් පටිච්ච සමුප්පන්න වශයෙන් අන්තවලට නොපැමිණ මධ්‍යම වූ ප්‍රතිපදාවක් තුලින් පැහැදිලි කරමිනුයි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. නිසා මේ කරුණු පිළිබඳව නුවණින් කල්පනා කරලා දෛනික ජීවිතයේ අපට හමු වෙන කාරණා අගතිගාමීව ග්‍රහණය නොකොට මම විසින් කරගත්තක්ය අනුන් විසින් කරන ලද්දක්ය කියලා අගතිගාමී වුණොත් අපට දුක හඳුනන්නට බෑ ගැටලුව තේරුම් ගන්නට බෑ අවිද්‍යාව තුළින් තව තවත් අපි මේ ගැටලුව තුලම ගිලෙනවා ඒ නිසා මේක මම කරන ලද්දකුත් නෙමෙයි අනුන් කරන ලද්දකුත් නෙමෙයි බැහැර කරන්නට පුළුවන් දෙයක්කුත් නෙමෙයි හේතුන් නිසායි හටගත්තේ ඒ නිසා යම් ගැටලුවක් තියෙනවා නම් එය හටගත්තු හේතුව කුමක්ද එය වෙනස් කරන්නේ කොහොමද?